කරගන්න තිබේ. මේ විදිහේ පින්කම් කරන්න පුළුවන්. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන මිල මුදල් තියනවා නම් ඕන තරම් දන් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සියලු දානයන් අතර සමහර ඇස්, සිස්, මස්, ලේ දන් දෙමින් ශරීර අවයව පවා දන් දෙනවා. මේ සියලු දානයන් අතර අග්‍රම දානය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සබ්බ දානං ධම්ම දානං කිනාත් ධර්ම දාන. තව කෙනෙකුගේ නුවණ පාදන්න කෙනෙකුට යහපත අයහපත තේරුම් ගන්න කුසල් අකුසල් අඳුන ගන්න උපකාර වෙන විදිහට ධර්ම දානමේ මහා පින්කම තමයි පින අතර අග්‍රම පින බවට පත් වෙන්නේ. ඒ නිසා අද දවසේ ඒ සම්බයා ජිනසේන මහත්මිය ඒ පවුලේ සියලු දෙනාම එකමුතු කරගෙන ඒ අභාවත් ප්‍රාප්ත වූ නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඒ වගේම තමන්ගේ පුතණුවන් ඇතුළු ඒ මිය පරලොව ගිය ඒ ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පරලොවින් සංග්‍රහයක් කිරීම වෙනුවෙන් ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරන. පින්තුනි කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපිට අතින් අපට යමක් දෙන්න පුළුවන්කමක් නැහැ. අපිට පුළුවන්කම තියෙන්නේ ඒ අය වෙනුවෙන් පින් දහම් කරලා ඒ පින් අනුමෝදන් කිරීම පමණයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි පින් දහම් කරලා ඒ අය සිහිපත් කරලා පින් දෙනකොට ඒ පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් ඒ පින දැකලා සාදුකාර දීලා ඒ පින අනුමෝදන් වෙනකොට අනේ අපි වෙනුවෙන් මේ මේ අය අපේ ඥාතීන් අපි වෙනුවෙන් පින් දහම් කරලා අපිටත් ඒ පින් අනුමෝදන් කරනවා කියලා දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙනකොට ඒ අයට ඒ සැප සම්පත් සියල්ල පහළ ඔන්න ඒ ක්‍රමයට තමයි අපිට මිය පරලව ගිය කෙනෙකුට පින් දීලා අපිට අනුග්‍රහයක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනේ පින කියන්නේ මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන පුඤ්ඤානි නාම සුඛසේතං අදිවචන. පින කියලා කියන්නේ සසර මේ ගමන තුල අපිට සැප සම්පත් ලබා දෙන්න උපකාර වෙන දේවල් තමයි පින. කෙනෙක් ඉන්න පුළුවන් සමහරව අපි අහලා තියෙන මෙහෙම. අපිට පින් ඕනේ අපිට ඕන කුසල් කියලා. එහෙමයි ඉන්න අහලා දැතින්නේ. අපි පින් කරන්නේ සසර දික් වෙනවා. ඒ නිසා අපි කුසල් වඩන්නේ කියලා. කෙනෙක් නිවන් අවබෝධයම අරමුණු කරගෙන භාවනා කරනවා කියලා හිතමු. එයා කුසල් වඩන්නේ එයා විදර්ශනා වඩනවා. හැබැයි පින් කරගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යාට නිවන කරා යන්න පුළුවන්. හැබැයි මේ නිවන කරා යන්න ලැබෙන්නේ දුක්ඛ ප්‍රතිපදා. එයාගේ ප්‍රතිපදාව, එයාගේ මාර්ගය බොහෝම දුක් සහිත මාර්ගයක් කියලා. දැන් ලෝසක හාමුදුරුවෝ පහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ පහත් වෙලා පිරිනිවන් පෑවා. හැබැයි පිරිනිවන් පානකම්ම දාන ටිකක්වත් නැහැ. පින්න පාති ගියත් හම්බෙන්නේ එක්ක පිළිණු වෙච්ච දෙයක්. බොහෝ දවස්වලට පින්නපාත යනකොට දාන්නේ නැති වෙනවා. අනිත් අයට දාන හම්බෙනවා ලෝසක ආඳුරන්ට මිනිස්සු බෙදන්න හදනකොට එක්ක දාන ඉවර වෙනවා එක්ක පාත්‍රේ පිළිලා වගේ මිනිස්සුන්ට පේ සමහරට අතින් වහගෙන ඉන්න වගේ පේ මොනවා හරි දෙයක් ලැබුණත් ඒක වළඳන්න හදනකොට බිම හලා ගන්න මේ පෙර අකුසල විපාක පින් කරලා ඒ නිසා ඔය සුමනා සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා මේ දේශනාවේ ඔය දිව්‍ය ලෝකේ ඉඳන් ආපු දරුවෝ දෙන්නේ මේ දෙන්න බොහෝම පින් ඇති දෙන්නේ මේ දෙන්න අරමුණු කරගෙන සුමනා සිටු දියණිය බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහන ප්‍රශ්න මාලාවක් තියෙනවා අහනවා ස්වාමීනි යම් දෙන්නෙක් ඉන්නවා මේ දෙන්න යාළුවෝ දෙන්නේ එක්කෙනෙක් ඉන්නවා හොඳට පින් කරනවා භාවනාත් කරනවා විදර්ශනාවත් වැඩන පිණුත් කරන. තව යාළුවෙක් ඉන්නවා එයා විදර්ශනා පැත්ත විතරයි වඩන්නේ එයා නිවන් අවබෝධයට මහස්සි ගන්න හැබැයි පින් දහම් කරගන්නේ මේ දෙන්න ওই විදිහට ජීවත් වෙලා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් වෙනසක් තියනවාද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ අදාළ සුමනාව වෙනසක් තියෙනවා පින් කරගත්ත කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් මහේශාක්‍ය දෙවියන් අතර බොහොම සැප සම්පත් බහුල තැනක උපදී. භාවනා විතරක් කරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා පින් කරන්නේ. එයා දෙවිලෝ ඉපදුනොත් උපදින්නේ සැප සම්පත් අඩු අල්පේශාක්‍ය දේවතාවරු අතර කියන උපදී. ඊළඟට මේ සුමනාව අහන ස්වාමීනි දැන් ඔය දෙන්න ඔහොම දිව්‍ය ලෝකේ ඉඳලා දෙවිලෝන් චුත වෙලා ආයි මනුස්ස ලෝකේ ඉපදුනොත් වෙනසක් තියනවද ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් කරගත්ත කෙනා හොඳට පින් දහම් කරගත්ත කෙනා දෙව්ලොවින් ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුණා උපදින්නේ එක් රජපෞලක සිටු පෞලක බොහොම සැප සම්පත් බහුල සිව්පසේ බහුලව ලැබෙන බොහෝම ධන දාහන්න ඇති සැප සම්පත් ඇති තැනක උපදින අන්න පින් කරගත්ත කෙනා හැබැයි දෙව්ලොවේ ඉඳන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවත් පෙර පින් කරගෙන නැති භාවනාවේ විතරක් විදර්ශනා පැත්ත විතරක් වඩාගෙන නිවනට මහන්සි ගත්ත කෙනා මනුස්ස ලෝකේ ඉපදුනත් උපදින්නේ බොහෝම දුප්පත් අසරණ තැනක කියලා. ඇයි පෙර පින් අඩුයි. පින් කරගෙන නැහැ. පින් කරගන්න උත්සාහයක් කරන්නේ එදා වේල හම්බ කරගන්නෙත් බොහොම අමාරුයි. බොහොම අමාරුකම් යටතේ තමයි කියන එයාට මේ ගුණ ධර්ම ටික වඩා ගන්න තියෙන්නේ. එතකොට සුමනා වහනවා ස්වාමීනි දැන් ওই දෙන්න මනුස්ස ලෝකෙ උම වෙනස්කම් තිබ්බා කියන්නේ. ඔය දෙන්නම එකටම පැවිදි අර පෙර සසරේ හොඳට පින් කරගෙන භාවනා කරගත්ත කෙනයි පින් කරන්නේ නැතුව භාවනා විතරක් කරපු කෙනයි දෙන්නම ආයමත් මනුස්ස ලෝකෙ ඉපදිලා දෙන්නම එකට පැවිදි පැවිදි ජීවිතේ වෙනසක් තියනවාද බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව පැවිදි ජීවිතේදීත් ඒ වෙනස ඒ විදිහටම ඇති වෙනවා කියලා. සසර පින් කරගත්ත කෙනාට සිව්පසේ ටික බහුලව ලැබෙනවා. කොහේ ගියත් දාන ටික වරදින්නේ ඉන්න තැන් බෙහෙත් හේ දායකයේ උදව්පකාර කරන්න ඒ සියල්ල ලැබෙනවා කියන. දැන් සීවලී මහරහතන් වහන්සේට මහ කැලේකට වැඩියත් දේවතාවුරු හරි විමාන මවාගෙන දන් දෙනවා කියන. උන්වහන්සේට කවදාවත් දාන ටික වැරදුන්නේ නැහැ කියන. හැබැයි පින් කරගත්තේ නැති කෙනෙක් පැවිදි වුණොත් බොහෝම දුකසේ තමයි පැවිදි ජීවිතේ ගෙවන්න තියෙන්නේ. සමහර වෙලාවට ඉන්න හරි තැනක් නැහැ. කොහේ හරි ආරාමික පන්සලක ඉතියත් එතනිනුත් ප්‍රශ්න. යන යන තැන නිඳා පහස බොරු චෝදනා. ඉන්න පාත ගිය දාන ටික වර්ධිනවා. ලෙඩක් දුකක් වුණත් බෙහෙතක් කරගන්න කෙනෙක් නැහැ. ඒ වගේ Tamanට පරිදි ජීවිතය තුළ බොහෝම දුකසේම තමයි කියන ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට සුමනා වහන ස්වාමීන් වහන්සේ දැන් ඔහොම දුකසේ හරි ජීවත් වෙලා බොහොම වීර්යයෙන් භාවනා කළ රහත් වෙන්න පුළුවන්. පුළුවන් කිය. එතකොට දැන් මේ දෙන්නම පැවිදි ජීවිතයේ තුල ඔය වෙනස්කම තිබුණත් බොහොම අමාරුවෙන් වීර්යයෙන් භාවනා කරා. අර දාන ටික ලැබෙන කෙනා එයා හොඳට දාන වලඳලා බොහොම සැපසේ එයා විදර්ශනා වඩන. සීවලි හාමුදුරුව පහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ කලන්තේ හැදී හැදී හරි යටි යටි හරි භාවනා කරා. උන්වහන්සේ සක්මන් කරනකොට එහෙම සිහි නැතුව ඇදගෙන වැටෙනවා කියන. ඇයි දාන්නේ නැහැ? අමාරුවෙන් තමයි පොළේ හරි ගිහිල්ලා එකෝ පිළිමෙච්ච දෙයක් තමයි සාත්‍තරයට හම්බෙන්නේ වලදා. සමහර දවස්වල එහෙම සිහි නැතුව සක්මනේම ඇදගෙන වැටෙනවා. ඒත් නැකිතලා වැලි පිහා දාගෙන ආයි භාවනා කරනවා. එහෙම වීරියෙන් භාවනා කළ රහත් වුණා. දෙන්නම රහත් වුණා. සීවලි හාමුදුරුවෝ රහත් වුණා, ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. හැබැයි සීවලි හාමුදුරන්ට පුදුම ලැබීමක් ලෝසක හාමුදුරන්ට පුදුම නොලැබීමක්. එතකොට සුමනාව අහන ස්වාමීනි දැන් ඔය ස්වාමින් වහන්සේලා දෙන්න කොහොම හරි ඒ වගේ දෙන්නේ රහත් වුණොත් අරහත් ඵලයේ වෙනසකුත් තියනවාද? බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව ඔන්න එතනදී නම් වෙනසක් නැහැ කියලා. රහත් වුණාට පස්සේ අරහත්වේ විමුක්තිය වෙනසක් නැහැ. හැබැයි ඉතින් පිරිනිවන් පානකම්ම අර කර්ම විපාක එනවා පස්සේ. පින් කරලා නැති කෙනාට පිරිනිවන් පානකම බොහොම දුකසේ තමයි කටයුතු කරගන්න තියෙන්නේ. පින් දහම් රැස් කරගත්ත කෙනාට පිරිනිවන් පානකම දාන ටික සිව්පසේ මේ සියල්ල ලැබෙනවා ඒ නිසා පින්තුනි පුළුවන් තරම් අපි පින් දහම් කුසල් දහම් වඩා ගන්න උත්සාහයක් ගන්නට ඕන. ඒ තමයි අපිට මේ පින්කම් ඔක්කොම කරගන්න ලැබිලා තියෙන්නේ මේ මනුස්ස ලෝකේ අපි ඉන්න නිසා. දැන් බලන්න බුද්ධ දේශනාවල තියෙනවා දිවිවරු. ඒ අය දිව්‍ය ලෝකේ බොහෝ සැප සම්පත් විඳිනවා. දෙවියන්ට මේ මනුස්ස ලෝකේ දැන් මේ අපි ධර්මයේ දිනු කරන්න අපිට බොහොම ප්‍රශ්න කරදර මැද්ද අපි ධර්මයේ දිනු කරන්නේ. දැන් ඔබ හිතන්න ඔබට ආසයි භාවනා කරන්න. සමහරවිට වෙලාවක් හොයාගෙන කොච්චර දුක් විඳින්න ඕනේ. වැඩ ප්‍රශ්න කරදර මොනවා හරි ප්‍රශ්න ගොඩක් වෙනවනේ ඔළුවට. බන අහගෙනම ඉන්න ආසයි. එහෙම කරගන්න බෑ. හම්බ කරන්න ඕන දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, යුතුයකම්, රටේ නැති ප්‍රශ්න. එතකොට මේ මහා කරදර බාධා ප්‍රශ්න ගැටලු මැද්දේ තමයි මනුස්ස ලෝකේ කෙනෙක් ධර්මයේ කරා යන්නේ. එයා ගොඩක් ප්‍රශ්න වලට හම්බ කරන්න ඕන, වෙහෙසෙන්න ඕන, උයන්න පියන්න ඕන, දෙවිවරුන්ට ඕනේ. හිතනකොට දිව්‍ය භෝජන පහළ විමාන නැවෙනවා. වස්ස පහළ ඒ අයට සියලු සැප සම්පත් පිනෙන් ලැබෙනවා. ඊළඟට manuss ලෝකේ වගේ නෙමෙයි මාර්ගඵල ලැබපු දෙවිවරු ඔක්කොම ඉන්නේ දිව්‍ය ලෝකවල. දැන් හිතන්න අපේ බුදුරජාණන් වහන්සේගෙන්න බණහල මාර්ගඵල ලැබුපෑ රහත් වෙච්ච අය නම් පිරිනිවන් පෑන. අනාගාමී වෙච්ච අය සුද්ධාවාස බඹලෙවි ඉපදුනා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච දේවතාවරුන්ට සමහර අයට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල දවසක් දෙකක් වගේ. ඒ අය තාම බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. කීප දෙනෙක් පිරිනිවන් පාලා ඇති බොහෝ දෙනෙක් ඒ විදිහටම තාම බඹලව ඉන්න අය ආයුෂ ගෙවනවා. අනාගාමි වෙලා පිරිනිවන් පානකම් එහි වැඩයි. සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය සියලු දෙනාම දිව්‍ය ලෝකවල වැඩයි. ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානකම් දෙව්ලොව වැඩයි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල මාර්ගඵල ලැබුපයි. බුද්ධ දේශනාවල තියෙනවා සරත් නුවර එදා හිටියා කියන කෝටි 7ක්. එතකොට පුංචි ප්‍රදේශයක් නෙමෙයි සරත් නුවර කියන්නේ මහ විශාල ප්‍රදේශයක්. අද ওই චෙන්නයි නගරෙම ඉන්නවල කෝටි 5ක් විතර. ඒ වගේ තමයි එදා සරත් නුවර හිටියා කියන කෝටි 7ක්. මේ මුළු සවැත් නුවර කියන මේ මහා විශාල නගරයේම ඒ හිටපු කෝටි 7න් කෝටි 5කට ආසන්න පිරිසක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය තෙරුවන් සරණ ගිය අය බවට පත් වුණා. එයින් කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ගඵලලාභී වුණා කියලා සඳහන් වෙනවා. ගොඩාක් අය සෝවාන් වුණා. සමහරු සකදාගාමී. ඒතකොට සියලු දෙනාම අද කොහෙද? දිවි ලෝකවල. ඒ විතරක් නෙමෙයි දෙව්ලොව ඉඳන් බණහපයි. ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට manuss ලෝකයෙන් කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි සෝවාන් වෙන්නේ. හැබැයි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක බණක් අහලා අවසන් වෙනකොට මනුස්ස ලෝකේ එක්කෙනෙක් දෙන්නේ කීප දෙනෙක් මාර්ගඵල ලබනකොට දෙවියන් අතරින් දහස් ගණන් ලක්ෂ ගණන් දිව්‍යවරු මාර්ගඵල ලබනවා එතකොට මේ මාර්ගඵල ලැබපු දෙවිවරු අදටත් දිව්‍ය ලෝකවල වැඩයි. එහෙමනම් ධර්මයේ දියුණු කරගැනීමේ අරමුණෙන් පින් කරපුවා. නිවන අරමුණ කරගෙන පින් කරගත්ත කෙනෙක් දිව්‍ය ලෝකයක සුගතියක ඉපදුනොත් එයාට ධර්මයේ කරා යන හොඳ පරිසරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන පොයේ දවස්වලට දෙවිවරු එකතු වෙන සුධර්මා කියන දිව්‍ය සභාවට. පොයට එකතු වෙනවා. ඒ පොල් දවස්වලට සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයේ ගැන කතා වෙනවා, භාවනා කරනවා. දෙවියන්ට දහම් දෙසන්න අනාගාමී වෙච්චා වෙනවා කියන සුද්ධාවාස බබලවල ඉඳන් සුධර්මා දිව්‍ය සභාව. එතකොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්නේ අනාගාමී වෙච්චයි. ඒ අය අතරින් ඒ ඒ දේවතාවරු විටින් විට ඇවිල්ලා දෙවියන්ට නිවන් මඟ කියලා දීලා බණ කියලා යනවා කියලා. එතකොට අපිට පේනවා එහෙමනම් මේ මනුස්ස ලෝකේ ඉන්න අපිට වඩා දිව්‍ය ලෝකේ ඉපදිච්ච කෙනෙකුට ධර්මය දිනු කරගන්න තියෙන අවස්ථාව වැඩි. ධර්මාවබෝධයට තියෙන අවස්ථාව වැඩි. දැන් දිව්‍ය ලෝක අධිපති සක්‍ර දෙවියෝ. <clears throat> සෝවාන් වෙච්ච කෙනෙක්. දැන් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අනාථපිණ්ඩික සිටුතුමා. දිව්‍ය ලෝකේ ඉපදුණා. විසාකාව පරිණිමිත රසවත් දිව්‍ය ලෝකේ ඉපදුණා. නිම්මාඩක් දෙව්ලොව ඉපදිලා එහෙන් පරමමිත වසවතු දෙව්ලොවට ගිහිල්ලා අකමිතා බඹලොවට ගිහිල්ලා පේනවන් පාන බව බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට අපිට පේනවා මේ මාර්ගඵලලාභී මේ සියලු දෙනාම එදා අදටත් දිව්‍ය ලෝකවල ඇති. පහත් වෙච්ච අය එතකොට අපිට පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙට කෙනෙක් ගියොත් ඒ පිනෙන් දිව්‍ය ලෝකෙට යන කෙනා දෙව්ලොවදී ආත ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි පින්වතුනේ දැන් අපි හිතමු කෙනෙක් පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙ උපදිනවා. මොකක් හරි පිනකින් දෙවිලෝකයට ගියා කියලා හිතා. මහා ලොකෝ පින් කරලා නැහැ. හැබැයි මැරෙනකොට තමන් කරපු මොකක් හෝ පිනක් බලවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා. දැන් එයාට මාර්ගඵලලාභී දෙවිවරු මුණ ගැහෙනවා. එයා ධර්මයට කැමති කෙනෙක් නම් එයා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම සාකච්ඡා ඒවට සම්බන්ධ වෙනවා. දැන් එයා නිවන් මාගේ ගමන් කරන්න උත්සාහ කරනකොටම <clears throat> දවස් කීපයක් යනකොට දෙව්ලොව ඉපදිලා අර ධර්ම මාර්ගේ හැසිරෙනකොට බනහනකොට ධර්ම මාර්ගේ යනකොටම පින ඉවර වුණා. ආයමත් චුත වෙලා පහළට වැටෙනවා. ඒ නිසා බොහෝ දෙවිවරුන්ට වෙන්නේ අඩුවෙන් පින් දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙට ගියාය. එක්ක මොකක් හෝ පෙර පිනකින් දිව්‍ය ලෝකෙට ගියාය. දෙවිලෝ ඉපදිලා ටික කාලෙකින් එහෙම චුත වෙලා පල්ලෙහාට වැටේ. ඒ අයට පින ඉවර වෙච්ච ගමන් චුත වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පුළුවන් තරම් පින් කරගෙන කුසල් වඩාගෙන සුගතිය ගියෝ. එයාට දිව්‍ය ලෝකයේ නිවන කරා යන්න පරිසරය ඕන තරම් තියෙනවා. දැන් හිතන්න <clears throat> ඒකට හේතුව දෙවිවරුන්ට කරපු පිනෙන් සැප විඳින්මින් නිවන කරා යනවා. එහෙ ඉඳගෙන අලුතෙන් පුළුවන් තරම් පින් කර කර පින් එකතු කරගන්න අමාරුයි. කුසල් වඩන්න පුළුවන්. බණ භාවනා කරමින් නිවන් මාර්ගේ වඩා ගන්න පුළුවන්. හැබැයි පින් කරගන්න තියෙන අවස්ථා නැහැ. ඒ අඩුයි. දැන් හිතන්න මෙහෙම <clears throat> බුදුරජාණන් වහන්සේ පෙන්නන අපිට දක්ෂිනා විභංග සූත්‍රය කියලා තියෙන ওই දානය ගැන පින ගැනම දේශනා කරපු දේශනාව. මේක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක්. තිරිසන් සතෙකුට කෑම ටිකක් දෙනවා. අපි කොච්චර දීලාද? දේවල් වල අපි කරන සත්තුන්ට තිරිසන් සතුන්ට කෑම ටිකක් දෙනවා. අපි ඕක හිතන්නේ මේක මහා ලොකු මේ පිනක් කියලා අපිට හිතෙන්නේ. හැබැයි දක්ෂිනාවිබංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්ම 100ක් ආනිසංසයි කියලා. එතකොට සතෙකුට කරුණාවෙන් මෛත්‍රියෙන් කෑම ටිකක් දුන්නොත් කුසගින්න නිවාගන්න ආත්ම 100ක් ආනිසංසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මිත්‍යා දෘෂ්ටික දුස්සීලේ. එයාට කර්ම කරම් පළ විශ්වාසයකුත් නැහැ මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ අපි ගම් මෙලෝ ධර්මයකුත් නැහැ කියලා. ඊළඟට සීලයකුත් නැහැ. ධර්මයක් නැහැ සීලයක් නැහැ. දුස්සීලව කෙනෙක් කියලා හිතමු. හැබැයි අසරණ වෙච්ච කෙනෙක් නිවන මිනිස්සු ගැන හිතන්නේ. අපෙන් ඇවිල්ලා අනේ කාලා නැහැ, කන්න නැහැ, බඩකිනී කියලා යමක් ඉල්ලන. අපි අනුකම්පාවෙන් අපි මොනවා හරි කන්න ටිකක් දෙනවා නම් ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක් කිය. දැන් ඔබ හිතන්න මෙහෙම පාර යනකොට හිඟන්න කොච්චර හම්බෙලා ඇද්ද? හිඟන්නෙක් ඇවිල්ලා කෑම ටිකක් ඉල්ලුවාම බහනවද මේ හිඟන්නගෙන් අහවද ආගම මොකද්ද කියලා. අහනවද? හිඟන්නගේ ආගම හොයන්නේ නැහැ නේ. හොයන්නේ. හිඟන්නගේ සීල වෙනවද? වෙනවද? ඒක වෙනවා. ඒක වෙනවා. අන්න ඒකයි අපිට වරදි. හිඟන්නගේ සීල වෙනවා. දෙන්නේ පවක හවසට කසිප්පු ගහනවා. කියන්නේද? <laughs> කියනවා. දෙන්නේ පවක හොරෙක් කියනවා. ඕක කුඩුකාරයෙක් කියනවා. අර හිඟන්නට දෙන කාලක් ගන්නවද? අපි හිඟන්නට දෙන කාලක් හිඟන්නගේ සීල වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොච්චර දුස්සීලෙක් වුණත් මිත්‍යා දෘෂ්ටිකෙක් වුණත් අසරණ වෙලා බඩකින්නෙන් ඇවිල්ලා අනේ අපිට කන්නට බේලක් දෙන්න කියලා ඉල්ලනකොට අපි කෑම වේලක් අදුගානේ කුසගිනි නිවා ගන්න යමක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි කියන. ඒ හිඟන මිනිස්සයා කරන දුස්සීලකම් වල විපාක ගෙනියන්නේ කවුද? ඒක එයා ගෙනියයි. තමන් කරගත්ත කර්ම වල විපාක ගෙනියන්නේ තමයි. හැබැයි අපි කරුණාවෙන් මෛත්‍රියෙන් කුසගින්න නිවා ගන්න කෑම ටිකක් ආහාර ටිකක් අනේ පව් කියලා අනුකම්පාවෙන් දුන්නොත් ඒක පින කාටද? ඒක Tamanට. ඒ නිසා අපි අනුන්ගේ සිල් වේවොත් අපිට පින් කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්න මිත්‍යා දෘෂ්ටික වුණ සීලවන්තයි. බලන්න ඕන මාගමක නැද්ද කාටවත් අඩබරයක් නැති. තමන්ගේ පාඩුව, තමන්ගේ ආගම අදහගෙන කාටවත් හිංසාවක් නැතුව ජීවත් වෙන අහිංසක මිනිස්සුයි. අපි හිතමු එහෙම ගුණ යහපත් කෙනෙක් අසරණ වෙච්ච වෙලාව. කන්න නැහැ කියලා යමක් ඉල්ලගෙන එනවා. අපි අනේ පව් කියලා අසරණේ කාටවත් කරදරයක් නැති මිනිස්සෙක් කියලා එහෙම පැහැදීමකින් අපි සෑම ටිකක් දෙනවා. ආත්ම දසදහසක් ආනිසංස දෙන පිනක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨික සීලවන්ත කෙනෙක්. දැන් ඒ පොයේ දවසට සීල් ගත්ත කෙනෙක් කියලා හිතන්න. එදාට උතුම් සීලයක පිළිපිටලා ඉන්න අට සීල් රකින්න උපාසකම්ම කෙනෙක් ගැන හිතන්න. දැන් ඔන්න කර්ම කර්මඵල විශ්වාසයෙන් පින්පව් විශ්වාසයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් සී සමාදන් වෙච්ච දවසක්. ඒ එවැනි කෙනෙකුට කුසගින්න ඉන්න කෙනෙකුට ආහාර ටිකක් දෙනවා. ආත්ම ලක්ෂයක් ආනිසංසයි කියන. එහෙම පෙන්නලා පෙන්නලා එතනින් එහාට පෙන්නනවා සෝවාන් මාර්ගය යන කෙනෙකුට දෙන ආහාර වේලක පින අනන්තයි අප්‍රමේයයි කිය. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් නම් ඒත් අනන්තයි අප්‍රමේයයි කිය. කොහොම ඉහළට ඉහළට සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය අරහත් මාර්ගයේ අරහත් ඵලය පසේ බුදුවරු බුදුවරු ওই විදිහට විස්තර කරගෙන යනවා. දැන් අපිට පේනවා එතකොට සතෙකුට කෑම ටිකක් දුන්නත් මේ මනුස්ස ලෝකේ ඉන්න අපිට කොච්චර පින් කරගන්න පුළුවන්ද? සාල පින් කරගන්න පුළුවන්. හැබැයි ওই අවස්ථාවේ තියෙනද දෙවිවරුන්ට? දිව්‍ය ලෝකේ ඉන්නද බලු කපුට එහෙම දන් දෙන්න ඉන්නවද? ඒක නෑ. ඒ අවස්ථාව නෑ. හිඟන්නේකට කෑම ටිකක් දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. දිව්‍ය ලෝකේ ඉන්නවද හිඟන දෙවිවරු ඉන්නවද? එහෙම ඉක්මන විමාන ගාන එහෙම කාර්යය ගාන ගා කකා යන දේවතාවු අහලා තියෙනවද? නෑ. එතකොට ඒ පින කරගන්න තියෙන්නේ මනුස්ස ලෝකේ. එතකොට අපි හිතමු දැන් අපි මේ මනුස්ස ලෝකේ අපි කොච්චර පින් කරනවද අපි වැඩිහිටි නිවාස හොයාගෙන යනවා දන් දෙන්න. ළමා නිවාස හොය හොය යනවා දන් දෙන්න. ඊළඟට අපි යනවා ආබාධිතයි ඉන්න තැන් හොයාගෙන යනවා. පිළිකාරෝ හයි වලට දන් දෙනවා. දිව්‍ය ලෝකෙත් තියෙනවා පිළිකාදිච්ච දෙවියෝ වෙනම පාත්වල එහෙම. එහෙම නැහැ. ළමා නිවාස, වැඩිහිටි නිවාස ඔය ඔක්කොම පින්කම් කරගන්න තියෙන කොහෙද? මේ මනුස්ස ලෝකෙ. එතකොට මේ මනුස්ස ලෝකෙට සාංගික දාන දෙන්න හරි. දිව්‍ය ලෝකෙ ඉන්නවද? එහෙම සාංගික දාන කරා. එහෙම ක්‍රමයක් නැහැ අයට. මෙහෙන් රැස් කරගත්ත පිනෙන් විපාක හැටියට සැප විඳිනවා. ඒ අරින්න අලුතෙන් පින් රැස් කරගන්න මාර්ග සියල්ල තියෙන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා මේ මනුස්ස ජීවිතේට වැටිච්ච වෙලාවේ පුළුවන් තරම් පින් කරගන්න උත්සාහ කරන්නට ඕන. දැන් අපි රෝද පුටු දෙනවා. කිවිලි කරු දෙනවා. ඇස්කන් ආදි දෙනවා. කිවිලි කරු වලින් ආදි ඉවර වෙන දැකවුස් නේද? පින් දෙරේකක් කරලා. නෑනේ. අහලවත් නෑ මෙහෙම දේශනාවක් අත්ම රෝද පුටු වලින් කිවිලි කරු වලින් ආදි දේවතාවරු එහෙම නෑ. එතකොට එහෙම රෝද පුටුවක් පූජා කරලා කිහිලි කරු දන් දීලා ඇස් කන්නාඩි දීලා අපි ඇස් කාචි වෙන කොච්චර පින්කම් කරනවද මේ මිනිස්සු ගෙවල් හදලා දෙනවා. දෙවරුන්ට එහෙම මේ පිනට නැවෙනවා. ඒ ඒ අයට විමාන තමන්ගේ පිනේ ප්‍රමාණයට නැවෙනවා හිතනකොට. අපි ආහාර පාන දන් දෙනවා. දෙවියන්ට නැවෙනවා ඉබේ. දන් දෙන්න දෙයක් නැහැ. එතකොට මේ කරගන්න පින්කම් සියල්ල අපිට කරගන්න ලැබෙන්නේ මේ මනුස්ස ලෝකෙදී. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් මේ මනුස්ස ජීවිතය තුළ පින් දහම් කුසල් දහම් දියුණු කරගන්න දක්ෂ දැන් අපි හිතමු අපි මේ පිනේ වටිනාකම තේරුම් අරගෙන අපි පින් ගොඩාක් රැස් කරමු. නිතරම පින් කරගන්න උත්සාහයක් ගන්න. අපි එන පින් රැස් කළා රැස් කළා අපි ලොකු පිනක් අපි බලවත් රැස් කරගෙන තියෙනවා. අපේ පින ගොඩක් බලවත්. බුදුරජාණන් වහන්සේ පෙන්වන අන්නෙහිම පින බලවත් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට දැන් ඒ පිනෙන් ලැබිච්ච ආයුෂ වැඩි. සමහර දේවතාවරු ඉන්න බොහෝ පින් කරගෙන මෙහෙන් යන අය. ඒ අය චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකෙ ඉපදලා සම්පූර්ණ දිව්‍ය ආයුෂ විඳිනවා කිය. එහෙන් චුත වෙලා යාම දිව්‍ය ලෝකෙ උපදිනවා කිය. එහෙත් සම්පූර්ණ දිව්‍ය ආයුෂ විඳලා එහෙන් චුත වෙලා තුසිත දිව්‍ය ලෝකෙට යනවා. තාවතින් සිට යනවා. නිම්මාන රතියට යනවා. පරිණිම්මිත දිව්‍ය ලෝක හයේම පිළිවෙලින් ඉපදී ඉපදී ඒ සැප සම්පත් විඳින ගමන් නිවන් මාගේ යන්න කාලය තියෙනවා. කල්යාණ මිත්‍ර දේවතාවරු මුණ ගැහිනවා, මාර්ගඵලලාභී දෙවිවරු මුණ ගැහිනවා. දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා, බණහනවා. එතකොට ඒ අයට නිවන කරා යන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකෙ ඉඳගෙන පින් කරගන්න අමාරුයි. සමහර දෙවිවරුන්ගේ පින ඉවර වෙනකොට ඒ අය විශ් අලාගෙන එනවා කියන මනුස්ස ලෝකෙට. පිනේ වටිනාකම දන්න පින ඉවර වෙනවා කියලා දැනෙනකොට ඊට කලින් ඇවිල්ලා පින් කරගෙන යනවා කියන. සමහර දේශනාවල තියෙන එක සිදුවීමක් තියෙනවා අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට නිතරම සමවැදිච්ච කෙනෙක්. ඒකට හේතුව උන්වහන්සේ හරියට බුදුරජාණන් වහන්සේ බැලීමයි කියන්නේ. මහා පුරුෂ ලක්ෂණ හතක් තිබ්බා. අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. මෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ හතක් තියෙනවා. සමහරු ඈතට දැක්කහම රැවටෙනවා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මහා කාශ්‍යප හාමුදුරන් මිනිස්සු රැවටුණා. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මිනිස්සු අතර වැඩිපුර ගැලසෙන්න කැමති වුණේ නැහැ. පිප්පලි ගුහාවට වෙලා වනාන්තරවල කැලෑවලමයි වැඩ හිටියේ. දූතාංග රැකගෙන මහ වනාන්තරයේමයි දුෂ්කරව හිටියේ. මිනිස්සු අතර වැඩි වැඩ හිටියේ නැහැ. ඒකට එක සිදුවීමක් වුණා. ඒ තමයි දවසක් <clears throat> මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්ඳ පාතේ වැඩේ. ඉදිරියෙන් වැඩිය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පින්දපාතේ වැඩිනකොට වයසක අම්මා කෙනෙක්ට ඇස් පේනවත් දුරවල ඇති. මේ අම්මා දාන ටිකක් පියාගෙන ඉඳලා ඈතින් බුදුරජාණන් වහන්සේ වැඩිනවා දැකලා ගිහිල්ලා පාත්‍රයට දාන ටික පූජා කළා. පූජා කළා බොහොම ශ්‍රද්ධාවෙන් දන ගහලා වැඩ. වැඳලා ඉවර වෙලා අනිත් පැත්ත හැරිලා බලනකොට මෙන්න ඈතින් වැඩිනවා. ආ බුදුහාඳුරු දැනුයි වැඩින්නේ කියලා මහා කාශ්‍යප හාමුදුරුවෝ දැක රැවටුනා. රැවටිච්ච මේ අම්මා ටිකක් මෝඩම්මලා ඒ කාලේ තිබිලා තියෙනවා. දුවගෙන ගිහලා චුට්ටක් කොහොම ඉන්න ඉන්න කියලා බුදුරජාණන් වහන්සේට බෙදපු ටික පාත්‍රයට අත දාලා ගත්තා. අරගෙන ගිහිල්ලා මහා කාශ්‍යප හාමුදුරන්ගේ පාත්‍රයට පූජා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා රැවටිච්ච පාර මහා කාශ්‍යප හාමුදුරන්ට බුදුහාමුදුරන්ට බෙදපු එක අරගෙන ආයෙ ගිහින් පූජා කරා. එදා ඒ සිදුවීමෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකම් වැඩි මිනිස්සු අතර ජනතාව අතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල මං ගැලසෙන්නේ මිනිස්සු බුදු කෙනෙක් කියලා මාව වරද්දලා තේරුම් ගන්නවා මිනිස් බුදුහාමුදුරන්ට ඒක අඬවුරද ඒ නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ කලේ සිටි. ඒ නිසා උන්වහන්සේ නිතර නිවේද සමාපත්තියට සමවැදී ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලාට දින 7ක් කිසිම ආහාරයක් නැතුව සමාපatti සුවෙන් නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ ඉන්න පුළුවන්. වතුර ටිකක්වත් ගන්නෙ නෑ. ඒ ඉරියව්වෙන් ඒ ඒ භාවනාවෙන්ම නිරෝධ සමාපත්තියෙන් වැඩේ. දවස් 7ක් සමාපත්තියෙන් වැඩ ඉඳලා නිරෝධ සමාපත්තියෙන් නැකිතලා ඊළඟ දවසේ පින්ඳ පාත යනකොට කවුරු හෝ තුන්සිත පහදවා දාන හැන්දක් හරි පූජා කරගත්තොත් ඒ දාන ආනිසංස ඒ මොහොතේ ඒ වෙලාවෙම පහළ දැන් අපි කියනවානේ කෝ ওই දෙන දානවල විපාක කියලා. ඒ මොහොතේ බලාගෙන ඉන්නද්දිම එතනම ආනිසංස පහළ වෙන්න නම් අන්න ඒක තමයි කියනවා ඉහළම පින. ඒදි බල සම්පන්න රහතන් වහන්සේ නම දින හතක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා දින 7ක් තිස්සේ කිසිම ආහාරයක් නැහැ. පින්දපාත යනකොට තුන්සිත පහදවා සද්ධාවෙන් දානි හැන්දක් හරි කවුරු හරි පූජා කරොත් ඒකේ ආනිසංස ඒ මොහොතේ එතනම පහළ වෙනවා. එදාට කවුරු හරි දාන දෙන්නේ කෙනෙක් නැති වුණොත් එදා රාත්‍රී පිරිනවන් පානවා කියනවා. උපරිම දවස් 7යි කියන ආහාරයක් නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා ඒ දින දාණයෙන් තමයි පිරිනිවන් පානවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එදා දින ඒ දාන ටිකේ. ඒ නිසා කවුරු හරි තුන්සිත පහදවා දාන ටිකක් පූජා කරොත් ආනිසංස ලැබෙනවා. ඉතින් මහා කාශ්‍යප හාමුදුරුව කල්පනා කරා සමාපත්තියෙන් නැකිතලා මං අද දිලින්දෙකුට පිහිට වෙනවා. ඊටාම දුප්පත් කෙනෙක් හොයාගෙන යන්න ඕන. දාන හැන්දක් හරි මගේ පාත්‍රයට අද බෙදාගත්තොත් ඒකේ ආනිසංස ඒ වෙලාවෙම ඒ කෙනාට පහළ වෙනවා කියලා උන්වහන්සේ දිලින්දු මිනිස්සු ඉන්න ගමකට වැඩියා. පේශකාර ගමක්. රෙදි වියන මිනිස්සු හිටපු බොහෝම දුප්පත් ගම්මානකට වැඩි. මෙන්න වැඩිනකොට දෙව්ලොව හිටපු දිව්‍යාංගනාව 500ක් තරම් පිරිස එකතු වෙලා දානමාන අරගෙන ඇවිල්ලා පාර දෙපැත්තේ පෙනී හිටියා පූජා කරා. මහා කාශ්‍යප හාමුදුරුවෝ පාත්‍රය වහගත්තා. අතින් වහලා බෙදන්න හදනකොට අහනවා පාත්‍රය වහගෙන ඔය තරම් දිව්‍ය සැප සම්පත් ලැබිලා දෙව්ලොව ඉන්න ගමන් ඔය විඳින සැප මදි වෙලා දැහුවා දුක්පතෙන්ගේ පින උදුර ගන්න මෙහිතාව. එහෙම ලැජ්ජාවක් ඇති වෙලා අතුරුදහන් වෙලා ගියා. දැන් බලන්න දිව්‍ය ස්වરૂපයෙන් ඉඳලා මෙහෙට ආවත් පිනක් කරගන්න ඒකත් බැරි වෙලා ගියා. ඒ අවස්ථාව ලැබුණේ දැන් ගිහිල්ලා මේ දෙවිවරු 500 දෙනාම බොහෝම දුකසේ ඉන්නවා. සක්‍ර දෙවියන් ඇහුවා මොකද? දාන දුන්න බැලුවා. අනේ සක් දෙවිඳුනි අපේ දාන පිළිගත්තේ නැtei කියලා. අපෙන් දාන ගත්තේ නැහැ කියලා. එතකොට සක් දෙවියෝ කියන ඔහොමනම් පින් කරන්න බෑ. ඔන්න බලා ගන්න කියලා පින් කරගන්න හැටි. ඒ වෙලාවෙම අගමහසිකාවත් එක්ක දෙවලවින් චුත වෙලා ඒ පාරේම කෙලවරක දිලිඳු කල්පතක් මවාගත්තා. වැරහලි ඇඳගත්ත වයසට ගිය අසරණ දෙන්නෙක් වගේ වෙස්සලාගෙන පෙනී හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නපාත වැඩිනකොට මේ ගේ දැකලා එතන මිදුලට වැඩම කළ නතර වුණා. උන්වහන්සේ කල්පනා කරා බොහොම අසරණයි පාටයි මේ අයට මම පිහිට වෙනවා කියලා හිතුවා. අර විශ්වලාගෙන ඉන්න මේ වයසක කෙනා බොහොම අමාරුවෙන් ඔළුව උස්සලා බැලුවා. බලලා අමාරුවෙන් අමාරුවෙන් ගේ ඇතුළට ගිහිල්ලා භාජනය තවත් භාජනයකින් වහගෙනම ගෙනාවා. වහගෙන ඇවිල්ලා අමාරුවෙන් වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟටම ආවා. උන්වහන්සේ පාත්‍රය විවෘත කරලා පෙන්නුවාට පස්සේ අර දාජිනේ හිම වහගෙනම ළඟට ගලගෙන එක පාට පාත්‍රයට හැලුවා. අර දාජිනේ වහගෙන තිබ්බ ඔක්කොම පාත්‍රයට අනිත් පැත්තට හැලුවා. මේක අරගෙන ආවනම් වැඩේ අහුවේ. පාත්‍රයට හලනවත් එක්කම විශාල දිව්‍යමය සුවඳක් පැතිරිලා ගියා. එතකොට උන්වහන්සේ බැලුව අදිෂ්ඨාන කළා කවුද මේ වගේ දිලින්දෙකුට නම් මෙහෙම දානයක් දෙන්න බෑ. මේ කවුද කියලා බැලුව බලනකොට දැක්කා මේ වෙස්සලාගෙන ඉන්නේ සක්‍රදෙවියෝ. දැන් කරන්න දෙයක් නැහැ පාත්‍රයට බෙදලා ඉවරයි. ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා ඇයි සක් දෙවිඳුනේ දුප්පතෙක්ගේ පින උදුරගත්තේ ඇයි කියලා. එතකොට සක්‍ර දෙවියෝ දිව්‍ය වේසයෙන්ම අහසට පැන නැගලා අගමහසිකාවත් එක්ක දිව්‍ය ස්වරූපයෙන්ම පෙනී ඉඳලා ධාතාවකින් කියනවා මනුස්ස භූතස්සති උපකාරාදි පුඤ්ඤානි මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට පින උපකාර කරන පබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි ප්‍රවිද්ධන්ට පැවිදි ජීවිතේට පින උපකාර වෙනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න අයට විතරක් නෙවෙයි දේ භූතස්සති උපකාරානි පුඤ්ඤානි දෙවියන් වෙන අපිට පින අවශ්‍යයි පින උපකාර වෙනවා අපි ඒ නිසායි මෙහෙම හරි ඇවිල්ලා පින් කරගෙන යන්නේ කියලා සාදුකාර දිවි දෙවිලෝට වැඩිය. එතකොට අපිට පේනවා දැන් මේ දෙවියන්ට පින් කරගන්න ඕන වුණාම වෙස් සලාගෙන හරි එන්නේ මේ මනුස්ස ලෝකෙට. ඒ නිසා මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච ඔබ පුළුවන් තරම් පින් කරගන්න උත්සාහයක් ගන්න. මේ කරගන්න පිනේ විපාක ටික තමයි අපිට උපකාර කරන්නේ. නිවන් දකින්නත් පින බලවත් වෙන්නට ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳලා බණ කියන්න පෙර බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා කියලා බලන බණ අහපු හැමෝම නිවන් දැක්කේ බුදුරජාණන් වහන්සේගෙන් බණ බොහෝ දුර ඉඳන් සමහර වෙනවා අනේ අපිට බුදු කෙනෙක්ගේ බණ පදයක්ම ඇසේවා ඇසේවා කිය කියනවා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න බොහෝ දුර ඉඳන් ඇවිල්ලා <clears throat> බණහන්න වාඩි වෙලා හිටියත් ඒ හැමෝම නිවන් දැක්කද? නෑ. පින තියෙන කෙනා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එයා තමයි ධර්ම අවබෝධය ලබන්නේ. උදාහරණ ඇති බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ සමවැදිලා ලෝක දිහා බලන කවුදට දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තමයි පින බලවත් අය කොහේද ඉන්නේ ධර්මාවබෝධයට පින් තියන අය කොහෙද ඉන්නේ කියලා බලන්න. සමහර වෙලාවට එයා ඉන්නේ යොදුන් ගානක් ඈත වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන එයා හොයාගෙන එයා ළඟටම යනවා. ඇයි පෙර සසරේ පින් කරපු කෙනෙක්. දැන් අපි කියන්නේ මහා මංගල සූත්‍රයේ තියෙන පුද්දේච කත පුඤ්ඤතා පෙර කළ පින් තියෙනවා. දැන් ඔබට පෙර කළ පිනක් තිබ්බ නිසා තමයි මෙහෙම පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. පෙර පිනෙන් තමයි මනුස්ස ලෝකෙට අරගෙන එන්නේ. පෙර පිනෙන් තමයි ධර්මයක් මුණගස්ස ලැබෙන්නේ. පෙර පිනෙන් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ගෙන ලැබෙන්නේ. පෙර පිනෙන් තමයි සත්පුරුෂය මුණගස්ස ලැබෙන්නේ. පෙර පිනෙන් තමයි ධර්මයට හිතක් නැඹුරු කරලා දෙන්නේ. එතකොට පෙර පින් ඇති පිරිසක්. ඒ පෙර පින් නිසාම තව තවත් පින් කරන්න, කුසල් වඩන්න, දන් දෙන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම දානමේ පින්කම් කරන්න හිත නැඹුරු වෙනවා. තවත් පින් කරගන්න හිතෙනවා. දැන් බලන්න අපි ඔය හරි උතුරු නැගෙනහිර දිහාක ගිහිලා ඉපදිලා හිටියන මේ පින් කරගන්න නෑ. අද අප්‍රිකානු රටක ඉපදුනාන මැද පෙරදිග දිහා ගිහිලා ඉපදිලා හිටියන අන්ත අසරණයි. බෞද්ධ නාමෙන් තියෙන රටවල් තියෙනවා ජපානය, ටිබෙටය, ලාඕසය, කාම්බෝජය, කොරියාව, චීනය නමට බෞද්ධ. හැබැයි ඒ අය ප්‍රතිමා නම් ඒත් අන්තාසරණයි. ඒ නිසා අපිට පේනවා දැන් ලංකාවේම බෞද්ධයෙක් කියලා ඉපදුණා කීයෙන් කී දෙනාටද කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්නේ? බෞද්ධයෙක් වෙලා ඉපදුණා කීයෙන් කී දෙනාටද බණපදයක් අහන්න හිත නැඹුරු වෙන්නේ? කීයෙන් කී දෙනාටද පිනක් කරන්න ඕන කියලා හැඟීමක් හරි ඇති වෙන්නේ? ඒ නිසා ඒ සියල්ල Tamanට පරිසරය හදලා දෙන්නේ Taman සුදුසු තැනක උපද්දවන්න පතිරූප දේශ වාසෝච සුදුසු තැනකට ඉපදීමකට අරගෙන ඉන්නේ පෙරපින පුබ්බේච කටපුඤ්ඤතා පෙරපින සද්ධර්ම ශ්‍රවණේත නිවන් මඟ දියුණු කරන්න පින් කරන්න පරිසරය ඇති කළ දෙන්නේ පෙරපින හැබැයි හොඳට මතක තියාගන්න අපි පෙරපිනෙන් මෙහෙට ආවට අපි කරගත්ත පින ගෙවිලා ගෙවිලා අවසන් දැන් අපි මේ ජීවත් වෙනවා කියන්නේ අපිට අපි කරපු පින් ගෙවනවා මේ. බුදුරජාණන් වහන්සේ ඉදීම ගැන පෙන්වුවේ පුරාණ මිදම් වික්කවේ කම්ම. පැරණි කර්මික විපාකයක් මේ ගෙවන්නේ. අතීත සසරේ වපුරපු දේවල් මේ අස්සන්න හැටියට නෙලන. දැන් අපි වපුරන දේවල් අනාගතේ අස්සන්න හැටියට අපි ඒව නෙලා ගන්නවා. ඒ නිසා අතීත පැරණි කර්ම විපාක අපි මේ ජීවගේ ආයත් මනුස්ස ලෝකේ ඉපදුනා නම් මනුස්ස ලෝකේ ස්වභාවය තමයි පින් කරගන්න පුළුවන්. හැබැයි කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු, මහා පීඩන සියල්ල මැදින් තමයි නිවන කරා යන්න ඒ නිසා ඒ සියල්ල මැදින් අතලෝ දහම ඉදිරියේ කම්පා නොවි ලාභ අලාභ සැප දුක යස ආයස නිന്ദා ප්‍රශංසා මේ සියලු දේවල් මැදි හිත හදාගෙන ධර්මයේ දියුණු කරගත්ත කෙනාට අන්න මේ ජීවිතයේ පින් දහම් කුසල් දහම් බලවත් රැස් කරගෙන නිවන් මාර්ගට ය아가න්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, ධර්මයේ කරා යන්න උත්සාහයක් ගන්න. මේ ලැබිච්ච අවස්ථාව අපිට ආය ආයමත් ලැබෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා දැන් නිකන් හිතන්න ඔබේම අම්මලා තාත්තලා ආච්චිලා කියලා ගැන හිතන්න. ඒ අයට මේ රටේ ඉපදිලා හිටියත් මේ ගම්වල මේ පළාත්වලම හිටියත් මෙහෙම ධර්මයක් අහන්න හම්බුණාද ඒ කාලේ? නෑ ඒ අයට අහන්න තිබ්බේ නෑ. ඒ අයට ශ්‍රද්ධාව තියෙන්නේ නැති. පන්සල් හොය හොයා යන්නේ නැති. හැබැයි මෙහෙම ධර්මයක් ඒ කාලේ අහන්න ලැබුණේ නෑ රටේ. ඉස්සර මිනිස්සු ජාතක කතාවක් ඕවනේ ඇහුවේනේ බාලනස් නුවර බ්‍රහ්ම දක්ක රජුගේ කතන්දර ටික තමයි දාන්නේ මිනිස්සු. ඊට අමතරව පිරිත් පොත තිබ්බ පිරියානා පොත් වහන්සේ පෙරලගෙන ඉතින් තුන් සූත්‍රය කියන බොහොම සද්ධාවන්ත. ඒ නිසා තුන් සූත්‍රය කියනවා. බුදුන් අදිනවා තුන් සූත්‍රය කියනවා. පන්සලට යනවා ඉතින් බෝධි පූජාවක් කරනවා. ඇවිල්ලා නිදාගෙන පිරිත් ටිකක් අහගෙන. අර්ථයක් දන්නේ අර බෞද්ධකමට ඒ වගේ වත් පිළිවෙත් ටිකක් කර කර ජීවත් වෙනවා. හැබැයි අද වෙනකොට මේ අවුරුදු කීපයක් ඇතුළත තමයි මේ ධර්ම ප්‍රබෝධ රටේ ආය ඇති අද පැය 24න් බණ ඒ නිසා අද ඔබට හැම රූපවාහිනියක් බලන්න පොයේ දවසේ කොහෙට දැම්මත් අද බණක් නේ. හැම එකේම බණ. FM නාලිකාවක් ගත්තත් හැම එකේම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා නිතර බණ. බුරුස් channel එකේ පැය 24න් බණ. ඔය ඉස්සර තිබ්බද ඔබ යාච්චිලා කියලා තහන්න නෑ. ඒ නිසා අද ඔබට නිවන් දකින්න නම් අපිට අවශ්‍යම දෙයක් තියෙනවා කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. ඒ දෙකම අද ලැබෙන කාලය. කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන පිරිසිදු ධර්මය අහන්න ලැබෙන. ඒ දෙකම ඔබට ඔබේ පෙර පිනෙන් ලැබෙන දේවල්. ඒ කරුණ ඔබට සම්පූර්ණ නම් ධර්මයේ දියුණු කරගන්න ඔබ තුල ඇති කරගන්න ඕන ඇසූ ධර්මයට අනුකූලව නුවණින් විමසීමේ දක්ෂතාවය ඒකට කියන්නේ යෝනිස්ම මනසිකාරය. හැම වෙලෙම ධර්මයට අනුව හිතන්න පුරුදු වෙන්න. ධම්මානුගම ප්‍රතිපදාව ධර්මයට අනුකූල ජීවන රටාවක් ඉන්න පරිසරය හදාගන්න. අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඉන්න තැන ඉඳන්, ගෙදර පරිසරයේ ඉඳන් සීල දුර දහම් ටික රකින්න, ගෙදර නිතර බණක් අහන්න, ඒ ධර්මයට අනුව ජීවිතයක් පරිසරයක් හදාගන්න. ඒ නිසා පින්නතුනේ මේ ලැබිච්ච ජීවිතය තුළ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන මේ ලැබිච්ච පිනෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන තව තවත් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන ධර්මයේ කරාම යන්න මේ පින්වත් හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා එහෙමනම් අද මේ ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින අද මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් දැස් කරගත් සියලු පින් අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසිර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙයි. අපි ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ ඇල්විටිගල මහල් නිවාස කොළඹට F3 කියන නිවසේ සන්ධ්‍යා ජිනසේන මහත්මිය විසින් ඒ පවුලේ සියලු දෙනාම ඥාති හිත මිත්‍ර ආදීන් සියලු දෙනාම එකමුතු කරගෙන අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරනවා. ඉතින් මේගේ ඒ පවුලේ සෑම දෙනාගේ අරමුණු අතර තියෙන්නේ අදහස් ප්‍රාප්ත වූ නියෝජ්‍ය පොලිස්පති නන්ද ජිනසේන තම ස්වාමියාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම එකම පුතු ශමිල් මනෝජිත් ජිනසේන ඒ පුතුට සහ මෑණියන් වන සුජාතා අන්ද්‍රායස් මහත්මිය ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කෙරේ. එතකොට මේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අපි පින් දෙමු වර්ග પરම්පරාගත සියලුම ඥාතීන් අරමුණු කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරන්නේ ඔබේ නම් සඳහන් කරපු අය විතරක් නෙමෙයි પરම්පරාගත සියලු ඥාතිකින් අපේක්ෂාවෙන් ඉන්න හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලෝක ජීවිත සපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරා. ඒ වගේම සුජීවත්ව ඉන්න තම ආදරණීය පියාණන් වෙන අවුරුදු 90ක් සම්පූර්ණ වෙනවා. පියාණන් නොයෙල් හේමපාල අන්දායස් මහතාට පින් අනුමෝදා කරමින් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී භාවය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවීම ලැබේවා උතුම් වූ ධර්මාභෝධයේ පිණිසම මේ කරගත් සියලු පින උපකාර වේවා කියමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරපු ඒ සම්බ්‍යා ජිනසේන මහත්මියට ඒ තමන්ගේ ඒ උදව්පකාර කරන අනෙක් සියලුම ඥාතීන් පවුලේ සියලු දෙනා තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිස තමන්ට ධර්මයේ දියුණු කරන්න උපකාර කරන කල්යාණ මිත්‍ර සෑම සියලු දෙනාටමත් මේ සියලු පිනෙන් ඒ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට ඇතවෙන ඔබ හැම දිනාටම ලැබේවා ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකගෙන සැලසේවා හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පිනම උපකාර වේවා වේවා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. හොඳයි ඔහොම වැඩ ගන්න අපි ආදෙන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්ෝ සුකම්බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම පිරුවන් සරණයි